මැතිවරණ ප්‍රතිඵලවලට අනුව බොහෝ දුරට රිපබ්ලිකන් පාර්ටියට ජයග්‍රහණය කරන්න තියෙන ඉඩකඩ වැඩි. මේ පක්ෂ දෙක ජයග්‍රහණයේදී අපි ගත තේම දෙවෙනි පක්ෂ නැත්නම් ඩොනල්ඩ් ට්‍රම්ප් මහත්මයාගේ ජයග්‍රහණයත් එක්ක අපි බලාපොරොත්තු වෙනවා වඩා වෙළඳපොළේ නිදහස් වෙළඳපොළ ආර්ථිකයක් රජේන පරිසරයක් නිර්මාණය වෙයි කියලා. විශාසයෙන් ගත්තොත් එම ලංකාවේ වර්තමානයේ පක්ෂ දෙකම එකට හිටියට ප්‍රධාන දායකත්වය ලබා දෙන එක ජාතික පක්ෂය, රෙක්ෂඩ් ආර්ථික පක්ෂයේ තියෙන ආර්ථික දැක්ම සහ රිපබ්ලිකන් පක්ෂයේ තියෙන ආර්ථික දැක්ම එකිනෙකට සමපාත වෙනවා. ඒ නිසා මම හිතනවා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය ලංකාවේ ආර්ථිකයට වඩා හිතකාරී වෙයි ත්‍රිලකන්ගේ ජයග්‍රහණයට වඩා කියලා.